ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කල්යාණ මිත්‍රවරුනි, පින්වත්නි මේ භාවනාව තුළ අප අත්දකිනවා එක පැත්තකින් ලොකු සැහැල්ලුවක්, ලොකු පහසුවක් ඒ වගේම අපහසුකුත් ඉතින් මේ දෙකේම සම්මිශ්‍රණයක් තමයි භාවනාව තුළ අපි අත්දකින්නේ. සැකෙලින්ම කියන්න බෑ භාවනාව අපිට දෙන්නේ ලබා දෙන්නේ සැහැල්ලුවක්ම කියලා පහසුවක්ම කියලා මක් නිසාද ඒ එසේ නොවන නිසා භාවනාව තුළ අපි හැමෝම වේදනාව අත්දකිනවා අනිවාර්යයෙන්ම අපි අත්දකිනවා කායික වේදනාව. මුලදී නෙමෙයි. මුලදී හරි පහසුවක්. හැබැයි ටිකෙන් ටික මිනිත්තුවෙන් මිනිත්තුව ශරීරය කියන්න පටන් ගන්නවා දැන් ඇති කියලා. වේදනාව කියන්නේ එක්තරා විදිහකට කායික භාෂාව කායික ශාරීරික sannivedanaya ඉතින් ශරීරයේ හැම අවශ්‍යතාවයක්ම අපට දැනුම් දෙන්නේ වේදනාවක් තුලින් හරියට පිපාසයේ සහ කුසගින්න වගේ මේ ශරීරය කියන්න පටන් ගන්නවා දැන් ඇති කියලා ඒ වේදනාව තුලින් මුලදිම නෙමෙයි ඉතින් මේ සීමාවක් තියෙනවා මිනිත්තු ගානකින් ඒ සීමාව අපිට අඳුනා ගන්න පුළුවන් සමහරට පැය භාගයක් මිනිත්තු 45ක් පැයක් වැදගත් වෙන්නේ මේ සීමාව අපි අඳුනගන්න එක. ශරීරයේ කොතෙක් ඉඩ දෙනවද අපිට භාවනා කරන්න. ඒ කාලය තුල අපිට පුළුවන් සතුටින් භාවනා කරන්න. ඉතින් මේන් පසුව අන්න වේදනාව දැනෙන්න පටන් ගන්නවා. රිදෙන්න, හිරි වැටෙන්න, කකියන්න පටන් ගන්නවා, පුපුරු ගහන්න පටන් ගන්නවා. මෙයා කොහේ තිබිලා ආවද කියලා අපිටම හිතාගන්න බෑ. මෙච්චර වේදනාවක්. කවදාවත් සමහරට ලොකු අසනීපයක් අනතුරක් නොවේ නම් කොහොම වේදනා අපි අත්දකලා නැහැ කායික. දැන් ඊට හේතු කීපයක් තියෙනවා එකක් අප කලිනුත් කතා කරලා තියෙනවා මේ ශරීරය කැමති නෑ Tamanta දෙවෙනි තැන දෙනවට. දැන් සාමාන්‍යයෙන් අපි ජීවිතේ දෙන්නේ ශරීරයට ප්‍රථම ස්ථානය. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පුරාම ශරීරය තමයි තීරණය කරන්නේ මොනවද කරන්න ඕනේ කියලා. දැන් අපේ එක දවසක ජීවිතේ බලුවත් මේ ශරීරයට ආවදේව කරන එක තමයි අපේ මූලික කර්තව්‍යය. ශරීරයේ දත් මත්තන එක, මූණ හොදවන එක, නාවන එක, කොණ්ඩේ කපන පීරන හැද කරන එක. ඒ කොච්චර බලන්නේ? මේකට ඇඳුම් අඳන එක, පළඳන එක, විසිතුරු කරන එක, කවන පොවන එක, ව්‍යායාම කරන එක. ඒ ඔය අපි ගන්න ගෘහපාණ්ඩ අරගෙන බලන්න ඒ හුඟක් දේවල් මේ ශරීරයට සැප දෙන්නේ. අපි වියදම් කරන වැඩි හරියක් ශාරීරික සැප සහ අවශ්‍යතා වෙන්නේ. ඉතින් ශරීරයේ හරියට රජ කෙනෙක් වගේ ඒ තමන්ගේ ලෝකේ හැමෝගෙම ලෝකේ නෙමෙයි තමන්ගේ ලෝකේ ඔටුනු කලන්දගෙන ඉන්න ශරීරය. එයාට රජ කෙනෙකුට වගේ තමයි අපි සලකන්නේ. ඉතින් එහෙම අපි අවුරුදු ගාණක් ඉඳලා තියෙනවා. සමහරට ආත්ම ගණනාවක් ඒ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් මේ භාවනාව තුළ එකවරම සිද්ධ වෙනවා පෙරලියක් අපි ශරීරයට දෙවෙනි තැන දෙනවා. හිතට පළවෙනි තැන දෙනවා. භාවනාවේදී ප්‍රමුඛ ස්ථානය ලැබෙන්නේ හිතට. හිත කොහෙද යන්නේ? හිත මොනවද කරන්නේ? හිත කොහොමද එකඟ කරගන්නේ? කොහොමද සිහියෙන් ඉන්නේ? මෙන්න අපි දෙන හිතට දෙන තැන එතකොට මුළු අපේ මුළු අවධානයෙන් වගේ සැලකිල්ලම හිතට ලැබෙනවා. ඉතින් අර රජ වෙලා හිටිය කෙනෙකුට මේක රුස්සන්නේ නැහැ. Tamanta දෙවෙනි තැන ලැබෙන එක Tamanta අඩු සැලකිලි ලැබෙන එක. අන්න එතනදී එතනදී ශරීරයේ විවිධ උද්ඝෝෂණ කරනවා. විවිධ තර්ජන වර්ජන උද්ඝෝෂණ කරනවා තමන්ට નિયમિત තැන ලබා ගන්න. ඒ නිසා තමයි ඔය අනිත් වෙලාවට ওই කිසි වේදනාවක් අපිට දැනෙන්නේ නැත්තේ. නැති වෙන්න එක හේතුව. අනිත් වෙලාවට ශරීරයට ඕන්න එහෙම හිරිවත් කරන්න පෙන්නන්න පුපුරු ගහලා කකියවල පෙන්නන්නේ මොකද ශරීරය දන්නවා ශරීරය තමයි ලොක්ක කියලා. ශරීරය තමයි රජ්ජුරුව කියලා. හැබැයි මෙතනදී එකපාරට ශරීරය වැටෙනකොට දෙවෙනි පෙළට ඉතින් ශරීරය බලනවා නැවතත් පළවෙනි තැනට එන්නේ. ඉතින් මේක තමයි මෙතන තියෙන්නේ <clears throat> එක්තරා විදිහකට ඇතිවෙන මේ කායික වශයෙන් ඇතිවෙන දුම්නසක් එක තේරුම් ගන්න <clears throat> තේරුම් අරගෙන අන්න ශරීරයට කරුණාවක් දක්වන්න. ශරීරය අගය කරන්න. ආ මේ පමණ වෙලාවක් මට ඉඩ දුන්නා භාවනා කරන්න ඒක හොඳයි. දැන් මේ කරුණාව දැක්වීම සහ අගය කිරීම තුළ නැවතත් ශරීරයේ සතුට වෙනවා. හැබැයි අර වෙනදා වගේ නෙමෙයි. අපි වෙනදා හිත මුතුනින් තියාගන්න ඒ විදිහට නෙමෙයි. ඊට වැඩිය වෙනස් මානයකින් වෙනස් තලයකින් අපි ශරීරයට අනුග්‍රහයක් දක්වනවා. ඊට කියනවා කරුණාව කියලා. දැන් වෙනදා අපි ශරීරයට වහල් වෙලා ශරීරයේ පාලකේ අපි වහලේ. ඒ தත්ත්වය නෙමෙයි අපි ප්‍රධාන අපි ශරීරයට කරුණාවෙන් සලකන. ඉතින් කරුණාවෙන් අපි දෙපා දිගාරිනවා, ඉරියව්ව වෙනස් කරනවා. එතන අපි ටික ටික හුරු වෙනවා ශරීරයත් එක්ක අර ස්වාමි සේවක කියන සම්බන්ධය වෙනුවට කාර්මික සම්බන්ධයක් හදාගන්න අඳුම ගානේ සමාන්තරව යන. අපි යට වෙලා ඉන්න තත්ත්වයක් නෙමෙයි. අපි අඳුම ගානේ සමාන තත්ත්වයක. ඉතින් මේ ඊට වැදගත් කඩයිමක් භාවනාවට මොකද මේ ශරීරය නැමැති බන්ධනය මේ ශරීරයේ නැමැති වගකීම නිසා තමයි අපි ඔහේ සංසාරේ ඇවිදින්නේ. අපිට වෙලාවක් නැත්තේ. විවේකයක් නැත්තේ. ඉතින් ඒ නිසා මේ ඒ බන්ධනේ ටිකක් අඩු කරගන්න, ලිහිල් කරගන්න ජීවිතය කියන්නේ ශරීරයම නෙවෙයි කියන එක තේරුම් ගන්න මේ සිහිය කරුණාව උදව් වෙනවා. ඉතින් ඒකම මේ ශරීරය අපි පාවිච්චි කරනවා අපේ හිත දියුණු කරගන්න. මේකත් ඊටාම වැදගත් කාරණයක්. දැන් හුස්ම කියන්නේ ශාරීරික දෙයක්. එතකොට අපි මේ හුස්ම පාවිච්චි කරනවා අපේ හිතේ තියෙන අවධානය දියුණු කරගන්න. සිහිය දියුණු කරගන්න. ඉවසීම දියුණු කරගන්න. උපේක්ෂාව වර්ධනය කරගන්න. අන්න බලන්න කොච්චර විප්ලවයක්ද ශරීරයේ වහලෙකුසේ සිටි සංසාරේ වහලෙකු විදිහට හිටිය කෙනෙකු මේ භාවනාව තුලපත් වෙනවා සංසාරයෙන් නිදහස් වෙන්නට ඒ ශරීරයම පාරුවක් කරගන්න කෙනෙක් බව. ඒ ශරීරයම වාහනයක් කරගන්නවා සංසාරයෙන් නිදහස් වෙන්න. දැන් මේක ඊටාම වැදගත් පරිවර්තනයක්, විප්ලවයක්, පෙරලියක් මේ භාවනාව තුළ සිද්ධ වෙනවා. ශරීරයට නොසලකා හැරීමක් නෙමෙයි. ශරීරයේ මත්තු කිරීමක් හෝ ශරීරයට දඬුවම් දීමක් නෙමෙයි. ඒ වෙනුවට ඒ ශරීරයම යොදා ගන්නවා පාවිච්චි කරනවා මේ ආධ්‍යාත්මික දියුණුව සඳහා. ඉතින් එතෙන්දිත් නැවතත් අන්න ඇති වෙනවත් කෘතඥතාවයක් ගන්න හැම හුස්මක් කෙරෙහිම මක්නිසාද හැම හුස්මක්ම අපිට උදව් වෙනවා වර්තමානයේ ඉන්න සිහියෙන් ඉන්න. ශරීරයට දැනෙන හැම සංවේදනයක්ම උදව් වෙනවා. ඉරියව්ව අපි පාවිච්චි කරනවා. සිහියෙන් ඇවිදීම යොදා ගන්නවා. ඉතින් එතෙන්දී ශරීරයත් සතුට වෙනවා. අමාත් වැඩගත් කෙනෙක් කියලා. ඉතින් එතෙන්දී වැඩි ශරීරයේ කරදර කරන්නේ නැහැ. ඒ වගේම මේ අපේ කාර්යයක් නොදැනුවත්වම වගේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ භාවනාව දිනු කරගන්න එක ඉරියව්වක සෑහෙන වෙලාවක් භාවනා කිරීමත් වැදගත්. ඒ වගේම වේදනා දැනෙන එකත් වැදගත්. දැනෙන වේදනා කෙරෙහි උපේක්ෂාසහගත වීමත් ප්‍රයෝජනවත්. ඒ විතරක් නෙමෙයි ඉරියව් වෙනස් කිරීමත් වෙනස් වෙනස් ඉරියව් වල සිහියෙන් ඉන්න උත්සාහ කිරීමත් ඒ වගේම ප්‍රයෝජනවත්. මොකක්ද වැඩි ප්‍රයෝජනවත් කියන්න බෑ. ඒ නිසා ඒ නිසා මේ භාවනාව පිළිබඳ කතා කරනකොට ධර්මයේ කියනවා කෙනෙකු හැම ඉරියව්වකම භාවනා කළ යුතුයි කියලා. ඉඳගෙන විතරක් නෙමෙයි එතකොට කියනවා ඉරියව් හතරක් ගැන. ඉතින් අපි කොහොම හිටියත් ඔය හතරෙන් එකකට අයිති වෙනවා. මේ සතර ඉරියව්වම භාවනාවක් කරගන්න කියලා. එක ඉරියව්වක් ගැන විතරක් නෙමෙයි ධර්මයේ කතා කරන්නේ. හතර ඉරියව්වක් ගැන. මේ හතර ඉරියව්වෙම භාවනා කරන්න. ඒ වෙනස් වෙනස් අත්දැකීමක්. එක වගේ අත්දැකීමක් නෙමෙයි ලැබෙන්නේ වෙනස් අත්දැකීමක්. වෙනස් ආධ්‍යාත්මික ගුණ තමයි දියුණු වෙන්නේ එක් එක් භවනාව තුලින්. දැන් හිතගෙන අපි භවනා කළා අපි එතනදී උත්සාහ කළේ මේ හිතගෙන ඉන්න මොනවද අවශ්‍ය මහ පොළොව මොනවද බලන්නේ හිතගෙන ඉන්න කෙනෙකුට ඉඩ දෙන්න කලින්. ඉතින් මහ පොළොව ලොකු දේවල් අපෙන් අහන්නේ කෙනෙකුට හිතගෙන ඉන්න අවශ්‍ය නම් දෙපා ශක්තිමත්ද හිතගෙන ඉන්න ඕනේ. එච්චරයි. බොහොම සරල ප්‍රශ්න දෙකක් මහ පොළොව අපෙන් අහන්නේ. එක ප්‍රශ්නයක් කායික අනිත් ප්‍රශ්නය මානසික. කායික වශයෙන් ඔබ ශක්තිමත් හිතගෙන ඉන්න සහ ඔබට ඕනේද හිතගෙන ඉන්න. ඉතින් ඔවුනම් මහ පොළොව ඉදගෙනවා හිතගන්න. වෙන කිසි ප්‍රශ්නයක් අහන්නේ දැන් මේක ඊටාම සරල ඒ වගේම ගැඹුරු කාරණයක්. මක් නිසාද ඊට වැඩිය දේවල් ඕනි කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන අපි අවශ්‍යයි කියලා හිතන දේවල් සියල්ල අපේ ඔළුවට තියාගෙන තමයි අපි හිතගන්නේ වාඩි වෙන්නේ ඇවිදින්නේ නිදාගන්නේ ඔය හැම දෙයක් අඩුවක් වෙනසක් නැතුව ඉතින් ඒ නිසා අපිට දැනෙන්නේ නැහැ වෙනසක් වාඩි වෙලා හිටියා හිතගත්තා ඇවිද්දා හාන්සි වුණා කියලා අපිට දැනෙන්නේ එකම පුද්ගලයා එකම එක පුද්ගලයා තමයි මේ ඉඳගෙන ඉන්නේ තමයි හිටගෙන ඉන්නේ එයාම තමයි මේ ඇවිදින්නේ සහ හාන්සි වෙලා ඉන්නේ නෑ ඒ එසේ නොවන බව තේරෙනවා මේ භාවනාව තුලින් ඇවිදිනකොට Tamanට දැනුණු දේ නෙමෙයි හිතගෙන ඉන්නකොට දැනෙන්නේ. අමුතුම දේවල්, වෙනස් දේවල්. ඉතින් මේ අපි අපි ගැන හිතන් ඉන්න දේවල් හරියට මේ ඒවට අපි කියනවා සංඥා කියලා එහෙම නැතිනම් සංකල්ප කියනවා, අදහස් කියනවා. මේ මොන වචනෙන් කිව්වත් මේවා අපි අපි ගැන හිතන් ඉන්න දේවල්. මම කොහොම කෙනෙක්ද? කොයි වගේ කෙනෙක්ද? දැන් ඉතින් අපිට තියෙනවා හුඟක් අදහස් අපි කොයි වගේ අයද කියලා. දැන් කවුරු හරි ඇහුවාම ඔබ කවුද කියලා අපි අපි කියනවා මම කවුද කියලා. ඉතින් එතෙන්දී සමහර විට අපි නම කියනවා සමහර විට වෘත්තියක් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි තවත් විස්තර හැවුවොත් තවත් කියනවා. ගම්පලාත, පදිංචිය, වයස, තහුඟක් දේවල් කියනවා. අධ්‍යාපනයේ පැත්තෙන් තහුඟක් දේවල් කියනවා. දැන් මේ අපි කියන්නේ අපි අපි ගැන හිතන් ඉන්න දේවල්. අදහස්. ඒවා තමයි සංඥා කියලා කියන්නේ. ඒකට කියන ආත්ම සංඥා කියලා. මේ තමන් පිළිබඳව තියෙන සංඥා. සලකුණු. සංඥාව කියන්නේ සලකුණු. අපි අපි ගැන හිතන් ඉන්න දේවල්. දැන් මේ ඔක්කොම තියෙන්නේ කොහෙද? අපේ හිතේ. ශරීරේ නෙමෙයි අපේ හිතේ තියෙන්නේ. මේ හිතේ තියන් ඉන්න සංකල්ප වල බර හිතට දැනෙනවා. අපිට දැනෙනවා. හැබැයි අපි දන්නේ නැහැ එහෙම බරක් අපි විඳින බව. දැන් හරියට දැන් අපි ඇඳු ඇඳන් ඉන්න ඇඳුමේ බරක් තියෙනවා. ඉතින් ඒක ඒක අපිට දැනෙන්න ඕනේ. හැබැයි එච්චර අපි ඒ ගැන අවධානයක් නැහැ. හැබැයි වෙනම ශාරීරිය වෙනමයි, ඒ ඇඳුම වෙනමයි බර කිරුවොත් ඒ වෙනස තේරෙයි. කිසියම් ග්‍රෑම් ප්‍රමාණයක්, කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ඇඳන් ඉන්න ඇඳුම බරයි. ඒ දාන් ඉන්න පාවහන් වල බරක් තියෙනවා. ඉතින් ඒ බර අපේ කයට දැනෙනවා. ශාරීරික අපි ඇවිදිනකොට මේ ශරීරයේ ඔසවගෙන යන්න යනකොට දැනෙන විහිස විතරක් නෙමෙයි ඇඳන් ඉන්න ඇඳුම, දාන් ඉන්න පාවහන, බැඳගෙන ඉන්න ඔරලෝසුවේ සියල්ලේම බරද එකයි අපිට යන්න වෙන්නේ. දැන් ඒ ඒ ඒකනම් කමක් නෑ කියන්නේ. ඒකට අපිට අඳින්න කොච්චර ඇඳුම් තියෙනවද? අල්මාරියේ කොච්චර පාවහන් තියෙනවද? දැන් මේ ටිකත් ඔක්කොම අපි පොඩි බැඳගෙන යනවා නම් යන යන තැන ඒ තෙන්ට ගැලපෙන ඇඳුම එතනින් තෝරගන්න. ඒ ඔක්කොම ඇඳුම් ටික අපි මල්ලක දාගෙන, පොට්ටනියක දාගෙන, කරේ තියාගෙන, උළුවල තියාගෙන නම් යන්නේ. එතකොට දැනෙනවා කොපමණ බරක් අපි ගෙනියනවද කියලා. කොච්චර වෙහෙසක් දැනෙනවද කියලා. ඒ නිසා අපි එහෙම ගෙනියන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් පොයට පන්සලකට යන්න ඊට අවශ්‍ය ඇඳුම් ඇඳගෙන යන්න. එතකොට අර මල ගෙදරකට මගුල් ගෙදරකට උත්සවයකට වැඩ කරන්න යන්න ඒ ඒ ඕන ඇඳුම් ටිකේ බර අපිට දැනෙන්නේ නැහැ. ඒවා තියෙන අල්මාර ඒවා කොහේ තියෙන වෙන තැන. ඒතර අපිට දැනෙන්නේ අපි අඳන් ඉන්න ඇඳුම විතරයි. ඉතින් ඊට පස්සේ වෙන රැස්වීමකට යන්න ඕන. ඉතින් අපි කරන්නේ අර ඇඳුම ඉවත් කරලා ඒ රැස්වීමට සුසු ඇඳුම ඇඳගන්න. ඉතින් ඒක තමයි සහැල්ලු ජීවිතයක් කියන්නේ. දැන් ওই ටිකම අපිට මානසික වශයෙන් උත් කරන්න පුළුවන් නම් ලොකු මානසික සැහැල්ලුවකින් ජීවත් වෙන්න පුළුවන්. ඔය අපි අපි ගැන හිතන් ඉන්න හැම එකක්ම හැම වෙලෙම ඔලුවට තියන්නේ නැතුව පුළුවන් නම් ජීවත් වෙන්න. ඒ වෙලාව තම සුවෘතිය කරන වෙලාවට අපිට පුළුවන් නම් ආ මම අහවල් වෘතිය කරන කෙනෙක්. ඉතින් ඒක අවශ්‍ය වෙන්නේ වෘතිය කරන වෙලාවට විතරයි. දැන් උයන වෙලාවට ඒ උයන කෙනෙක් ඉන්නේ ආහාර ගන්න වෙලාවට අනුභව කරන කෙනෙක්. කුසගින්න තියෙන ඒ නිසා ආහාර අනුභව කරන කෙනෙක්. දැන් ඔය විදිහට අපිට පුළුවන් නම් ඒ වෙලාවට අවශ්‍ය සංකල්පේ විතරක් හිතේ හිතට ඇඳගන්න මේ ඉරියව් වෙනස් කිරීමේ භාවනාව තුළ අපිට පුරුදු කරනවා මේ අභ්‍යාසය. ඉතින් ඒ නිසා මේ හොඟාක් මේ භාවනා පුහුණු වෙන ලෝකයේ තුල අහනවා අඩුයි ඔබ කවුද කියන ප්‍රශ්න. දැන් භාවනා කරන දෙන්නෙක් මුණ ගැහුණාම හුඟක් වෙලාවට මේ ප්‍රශ්නේ අහනවා අඩුයි ඔබ කවුද? මොකද ඒක ඇහුවට වැඩක් නැති බව අහන කෙනා දන්නවා. කියන්න වෙන්නේ මොකද්ද? ඇවිදින වෙලාවේ ඇවිදින කෙනෙක්. එතන වෙන කවුරුත් නැහැනේ. ඇවිදිනකොට ඉන්නේ ඇවිදින පුද්ගලයෙක්. ඉතින් දෙනවා නම් හැබෑම උත්තරයක්. දෙනවා නම් හැබෑම පිළිතුරක්. වර්තමානයේ උත්තරයක් දෙනවා නම් කියන්න වෙන්නේ ඇවිදින කෙනෙක්. ඉතින් ඒ ඒ උත්තරේ දීලා වැඩක් නෑ. අනිත් පැත්තේ ඒ ප්‍රශ්නේ අහලා වැඩකුත් නෑ. මොකද පේනවා ඇවිදින කෙනෙක් බව. ඉතින් වෙනත් අවශ්‍යතාවලට වෙනත් කටයුතු වලදී ඊට වැඩිය විස්තර ඕන වෙන්න පුළුවන්. නමුත් අදුම ගානේ මේ භාවනා භාවනා ලෝකයේ තුලවත් අපිට පුළුවන් නම් ඒ සැහැල්ලුව ඒ සරලත්වය අවබෝධයෙන් යුතුව අත්දකින්න. ආහාර ගන්න කෙනෙක් ඉන්නවා. ඒ ආහාර අරගෙන ඉවර වුණාම එයා තවදුරටත් නෑ එතන. ඊට පස්සේ ඉන්නේ වෙනත් කෙනෙක්. ඊට පස්සේ ඉන්නේ ඇවිදින කෙනෙක්. ඊට පස්සේ ස්නානය කරන කෙනෙක්. මේ විදිහට අතුගාන කෙනෙක්, රෙදි සෝදන කෙනෙක්, පොතක් කියවන කෙනෙක්, කතා කරන කෙනෙක් සහ ඇහුම් කන් දෙන කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි මේ ධර්මයේ කියන්නේ ස්ථිර පුද්ගලයෙක් නැහැ කියලා. වෙනස් නොවන ස්ථිර පුද්ගලයෙක් නැහැ කියලා කියන්නේ මේ ශාරීරික වෙනස් වීම නිසාම නෙමෙයි. ඇත්ත. ශරීරය වෙනස් වෙනවා. ඒ කියන්නේ කිසිම තර්කයක් වාදයක් විවාදයක් නැහැ. ඒක නැහැ කියන කෙනෙකුත් නැහැ. බෞද්ධ නෙමෙයි කිසිම ආගමක් අදහන්නේ නැති සම්පූර්ණයෙන්ම භෞතිකවාදී කෙනෙක් වුණත් කියයි ශරීරය වෙනස් වෙනවා. මොකද එහෙම නොකිය බෑ. ඒක පණ අපිට පේන දෙයක්. ධන ගහපු ළමයා නෙමෙයි මෙතන ඉන්නේ අද. පාසල් ගිය ළමයා නෙමෙයි මෙතන ඉන්නේ. ඒ ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් ඒ ඊට භාවනාවක් ඕනේ නැහැ. කවුරුවත් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් පෙරම් පුරලා තවත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා භාවනා කරලා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්න අවශ්‍ය නැහැ. ශරීරය වෙනස් වෙනවා කියලා කියන්නේ. ඒ කවදත් ලෝකෙ මිනිස්සු දැනන් හිටිය දෙයක්. කවුරුවත් නැහැ කියන්නේ නැහැ. නැහැ කියන්න බෑ ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා වෙනස් වෙනවා කියේ ඔය ශාරීරික වෙනස් වීම විතරක් දැකලා නෙමෙයි. මොකද ශරීරය වෙනස් වුණත් නැතත් එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට එහා ඒක අභ්‍යන්තරේ. ශරීරය නෙමෙයි පුද්ගලයා කියන්නේ. ඒ පුද්ගලයා කියන එකේ කොටසක් විතරයි ශරීරය. ඉතින් මම කවුද කියන ප්‍රශ්නය තමයි මේ බුදුදහම තුල නිරන්තරයෙන්ම මෙනෙහි කරන සාකච්ඡා කරන ගැටලුව. එතකොට මේ ගැටලුවට විසඳුම් සොයාගෙන තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගියේ. ඉතින් එකපා ඒ ප්‍රශ්නේ ඇහුවා. තමන්ගේ රියදුරාගෙන් චන්නගෙන් මම කවුද? මම මහලු වෙන කෙනෙක්ද? ඉතින් චන්න කිව්වා ඔව්. මම ලෙඩ වෙන කෙනෙක්ද? චන්න කිව්වා ඔව්. සහ මම මිය යන කෙනෙක්ද? ඊටත් ලැබුණේ ඔව් කියන පිළිතුර. ඉතින් එහෙමනම් ලෙඩ වෙන, මහලු වෙන සහ මිය යන දැන් මේ ටික ඔක්කොම වෙන්නේ ශරීරයටනේ. ලෙඩ වෙන්නේ ශරීරය. මහලු වෙන්නේ ශරීරය සහ දවසක අවසාන හුස්ම හෙලන්නේ ශරීරය. ඉතින් ඒ මනද එතකොට ඊට එහා යමක් නැද්ද? අන්න ඒ හොයාගෙන තමයි උන්වහන්සේ ගියේ. එතකොට ඒ ඒ මම කවුද කියන පරිශ්‍රණේ ඒ ගවේෂණේ ප්‍රතිඵලය තමයි සම්බුද්ධත්වය මේ බුදුදහම. ඉතින් බුදුදහම තුල කෙනෙකු නිරන්තරයෙන්ම නැගිය යුතු ප්‍රශ්නය තමයි මා කවුද? ඉතින් භාවනාව කියන්නේ ඒ නිසා තමන් දිහා බැලීම. තමන් ගැන සෙවීම. දැන් අපි භාවනාවේ අවධානයෙන් ඉන්නේ අපි ගැන. තමන් ගැන. වෙන මොනවත් ගැන නෙමෙයි. මේ කෙනෙකුට කියන්න පුළුවන් නෑ අපිට සද්ද ඇහෙනවා. ඒ ඇහෙන සද්ද ගැනත් අපි අවධානයෙන් ඉන්නවා. නෑ ඒ බාහිර ශබ්ද නෙමෙයි. තමන්ගේ ශ්‍රවණයන් ගැන. තමන්ට ඇහුණු දේ ගැනයි අවධානය යොමු ඉතින් තමන්ට ඇහුණු දේ කියන්නේ තමන්ගේ අත්දැකීම. ඒ තමන්ගේ අත්දැකීමෙන් තොරව ශබ්ද ගැන අපිට හොයන්න බෑ. ඉතින් එතනත් ආයේ අවධානයෙන් ඉන්නේ තමන් ගැනමයි. තමන්ගේ කන ගැන. ඉතින් මේ විදිහට මුළු භාවනාව තුළම මුළු ධර්මයේ තුළම ඔබත් මාත් උත්සාහ කරන්නේ තමන් කවුද මම කොයි වගේ කෙනෙක්ද මගේ ස්වභාවය මොකක්ද කියලා බලන්න. ඉතින් බැලීමේදී තමයි අපි ඔය කාරණා ටික ටික අනාවරණය වෙන්නේ. ඉතින් අනාවරණය වීම තුළ හුඟක් අපි අපි ගැන හිතන් ඉන්න දේවල් අවශ්‍ය නැහැයි කියන එකත් තේරෙනවා. මක්නිසාද හුඟා ගැටුම් ඇති වෙන්නේ. හුඟා දුක ඇති වෙන්නේ දැන් අපි විඳින දුක් අරගෙන බැලුවොත් මිනිස්සෙකු වැඩිපුරම දුක් විඳින්නේ කය නිසා නෙමෙයි හිත නිසා. කායික වශයෙන්ුත් අපි දුක් විඳිනවා. දැන් කිරියව කොහොමද වෙලා හිටියාම අපිට දුකයි. ඉතින් හිතේ රදයක් රතේ අමාරුවක් හැදුනහම දුකයි. ඇත්ත. හැබැයි ඒ කායික දුකට වැඩිය විශාල මානසික දුකක් වෙනසක් අපි හැමෝම අත්දකිනවා. සමහරට අපි කායික අසනීපයක් නැතුව දවස් ගාණක් ඉන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවා කොත්තමල්ලි ගුරක්වත් ජීවිතේට දීලා නැති අය. එක පැරඩෝල් පෙත්තක්වත් දීලා නැහැ කියලා කියන අය. හැබැයි මානසික වශයෙන් කොපමණ වාර ගණනක් ආතුර වුණාද, රෝගාතුර වුණාද, ආබාධිත වුණාද කියලා ගණන් කරන්නත් ඉතින් ඒ නිසා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හිතේ. ඒ ප්‍රශ්නයයි අපි මේ විසඳගන්න උත්සාහ කරන්නේ. ඒ හිත නැමැති ප්‍රශ්නේ. ප්‍රශ්නේ නම් හිතයි. වෙන මොනවත් නෙමෙයි. ප්‍රශ්නය නම් මනසයි. ද ඕනෑම ඔය ප්‍රශ්න කියලා කියන දේවල් විග්‍රහ කරලා බලන්න. මහා ලොකු අර්බුදාරම් බලන්න නිකන් ලෝක යුද්ධ අරගෙන බලන්න. මූලික හේතුවට ගියාම මනස ප්‍රශ්නේ. කාගේ හරි මනසක් තමයි ප්‍රශ්නේ. ඒ මනස තමයි ලෝක යුද්ධයක් බවට පරිණාමය වුණේ. ඕනෑම දුකක් ඕනෑම ප්‍රශ්නයක මුල මනසයි. ඒ නිසා තමයි ධර්මයේ කියන්නේ මේ ප්‍රශ්නේ නම් හිතයි. වෙන මොනවත් නෙමෙයි. දෙදෙනෙකු අතර ඇති වෙන ගැටුමක් විශ්ලේෂණය කරගෙන ගියොත් හරියට කායික රෝගයක් විශ්ලේෂණය කරනවා වගේ අනුදත් නරගෙන විවිධ රසායනික ද්‍රව්‍ය අරගෙන විවිධ උපකරණ අරගෙන අවසානයේ මොකද්ද මේ විස බීජය කියලා හොයනවනේ. ඒ වගේ මේ සියලුම දුක නැමැති රෝග විග්‍රහ කරලා විශ්ලේෂණය කරලා බැලුවොත් අවසානයේ විස බීජයේ විදිහට අපිට පේන්නේ මනසයි. වෙන මොනවත් නෙමෙයි. එතනයි ප්‍රශ්නේ. ඉතින් එතන තියෙන ප්‍රශ්නේ තමයි පරිණාමයේ වෙලා වැකිරිලා පැතිරිලා ව්‍යාප්ත වෙලා හැම තැනම දැන් තියෙන්නේ. කවදක් තිබුණේ? ඉතින් අපි මේ ව්‍යාප්ත වුණු තැන හදන්න හදනවා, විසඳන්න හදනවා, තව තැනකින් මතුවෙනවා. හරියට උල්පතක් වගේ. කොතනින් මතුවේයිද කියන්නද? ඕන තැනකින් දුක නැමැති ප්‍රශ්නය මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ නිසා වැදගත්ම භාවනාව නම් නැතිනම් ධර්මය නම් මේ තමන් කවුද කියන කාරණය නැවත නැවතත් නැවත නැවතත් විමසීම ඒ ගැන අවධානයෙන් සිටීම කවුද මම ඉතින් ශාරීරික වශයෙන් මම අඳුනගන්න පහසුයි එක්ක වාඩි වෙලා ඉන්න කෙනෙක් එක්ක හිටගෙන ඉන්න කෙනෙක්, ඇවිදින කෙනෙක්, ආහාර ගන්න කෙනෙක්, දුවන කෙනෙක්, උයන කෙනෙක්. ওই විදියට හරි ලේසි. හැබැයි ඒ අඳුනා ගැනීමත් වැදගත්. මක්නිසාද ශරණයකින් අපි එනවා වර්තමාන මොහොතට. ආ දැන් මම ඇවිදිනවා කියලා දැනගත්ත ගමන්ම අර සිටිවිලි ලෝකයක අතරමං වෙලා හිටිය කෙනාව දවස් ගාණක් ආපස්සට ගිහිල්ලා අතීතේ කොහේ හරි අතරමං වෙලා හිටිය පුද්ගලයා එක මොහොතකින් එනවා වර්තමානයට කායික වශයෙන් Taman කවුද කියලා අඳුනගත්තා. මම දැන් ආහාර ගන්නවා. ඒ අඳුනගත්ත මොහොතේම අර තිබුණනම් අතීතයේ ප්‍රශ්න පසුතැවිලි වීම අනාගතයේ පිළිබඳ සැක සහ බිය මේ සියල්ල එක මොහොතකින් අතුරුදහන් වෙලා මෙතෙන්ට නමක මත් නිසා ඒ කිසිවක් මෙතෙන්ට අදාළ නැහැ. ওই කිසිවක් දැන් සිද්ධ වෙන්නේ නැහැ. එක්ක සිද්ධ වෙලා ඉවරයි නැතිනම් සිද්ධ වෙන්න තාම පටන් වෙන නැහැ. දැන් ආහාර ගන්නවා විතරයි. ඉතින් මේ කායික වශයෙන් මම කවුද කියලා අඳුනා ගැනීමම ලොකු දුකක් අඩු වෙන්න හේතු වෙනවා. විශේෂයෙන් අර අතීතයේ සහ අනාගතයේ තියෙන බරින් අපව නිදහස් කරනවා මේ කායානුපස්සනා භාවනාව. මේ ඉරියාපත භාවනාව. දැන් කායනුපස්සනා භාවනාව කියන්නේ කය කය අනුව බලමින් කය අනුව දකිමින් කය අනුව මෙනෙහි කරමින් සිටීම ඉතින් ඒ භාවනාව තුළ අපි කය ආනුව බලනවා. ආ කය ආනුව නම් මම වාඩි වෙලා ඉන්න කෙනෙක්. කය ආනුව නම් මම කතා කරන කෙනෙක්. කය ආනුව නම් මම ඇහුම්කන් දෙන කෙනෙක්. දැන් ওই විදිහට කය ආනුව බැලීම තුළ අපි ලොකු නිදහසක් අත්දකිනවා මක්නිසාද එහෙම නැතිනම් අපි කොච්චර කොපමණ අතීතයේ තුල අක්‍රමම් වෙනවද කියන්න බැරිට සීමාවක් නැහැ. දැන් ඔය අතීතයට සීමාවක් නැහැ. ඕනි තරම් ඈතට ඈතට ඈතට මතක් කරන්න පුළුවන්. ඕනි තරම් තියනවා දුක් වෙන්න හේතු අතීතයේ තුල. අඬන්න හේතු, ඇඬෙන්න හේතු, තරහ ගන්න හේතු ඕනි තරම් අතීතයේ තියෙනවා. ඒ වගේම අනාගතයටත් සීමාවක්. අනාගතය ගැන හිතලා ඉවර කරන්න පුළුවන්ද? සැලසුම් හදලා මෙහෙම වෙයි අරහෙම වෙයි කියලා දවල් හීන දැකලා ආත්මාලිගා තනලා කාටවත් ඉවර වෙන්න බෑ. ඉතින් ඒ අනාගතයේ කියන රේඛාව දිගේ ගියත් ඕනේ තරම් ඇතිපදන් අමුද්‍රව්‍ය කියනවා සුසුම් හෙලන්නේ තැතිගන්නේ බය වෙන්නේ කලන්තේ හදාගන්න කර්මත හේතු තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉන්නේ ඔය ඔය කාලය නැමැති රේඛාවේ එක්කෝ අතීතයේ කොහේ හරි ස්ථානයක නැතිනම් අනාගතයේ කොහේ හරි තැනක. ඉතින් ඔය ඔය තැන් දෙකෙන් එකක තමයි අපි නිරන්තරයෙන්ම මාරු වෙවි ඉන්නේ දුක් විඳින්න. මේ කායනුපස්සනාව තුළ අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ මොහොතට එන්න. ඔය එකක්වත් මෙතන සිද්ධ වෙන්නේ කවුරුවත් මට මේ වෙලාවේ බනින්නේ දැන් බනින්න නැති ඉස්සර. හිත අනිත් වෙනකොටත් සමහරට බනින්න පුළුවන්. නමුත් දැන් මේ මොහොතේ නෑ. ඉතින් ඒ නිදහසේ සැහැල්ලුව අත්දකින්න පුළුවන්. කායික වශයෙන් Taman කවුද කියන එක අඳුනාගත්තාම ඉතින් ඒ නිසා තමයි මේ කායනුපස්සනා භාවනාව ඊටාම වැදගත් භාවනාවක් විදිහට ධර්මයේ විස්තර කරන්නේ කය අනුව බලන්න. කය අනුව දකින්න. කය අනුව මෙනෙහි කරන්න. කය අනුව බලන්න තමන් කවුද? මොනවද මේ වෙලාවේ කරන්නේ? ඉතින් ඒ ඉරියව් හතර විතරක් නෙමෙයි අපි කරන දේවල් හැම දෙයක්ම ඒක අයිති වෙනවා. හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ. මොකද ඒ ඇවිදින කෙනා, වාඩි වෙලා ඉන්න කෙනා අභ්‍යන්තරේ තවත් අය ඉන්නවා. අන්න ඒ අයවත් අපි අඳුනගන්නට ඕනේ. එතකොට දැන් මේ ප්‍රඥය දැන් මම කවුද කියන ප්‍රශ්නය අපිට විසඳා ගන්නට බැහැ තව කෙනෙක්ගෙන් අහලා. දැන් බොහෝ විට අපි පහසෙන් කරන දෙයක් තමයි අපිට විසඳා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් තව කෙනෙක්ගෙන් අහනවා මේකේ උත්තරේ මොකද්ද? ඔය ප්‍රහේලිකා විසඳනකොට ප්‍රශ්න පත්‍රවල කියනකොට අපිට උත්තරේ දන්නේ නැත්නම් අපි තව කෙනෙක්ගෙන් අහනවා පොතක් බලන. හැබැයි මේ මම කවුද කියන ප්‍රහේලිකාවට විසඳුමක් තව කෙනෙක්ගෙන් ගන්න නැහැ. ඉතින් ඒ නිසා මේ බුදුදහම ඒ නිසා තමයි කියන්නේ තමන්ම උත්තරේ හොයාගන්න. කල යුතු දේ තම තමන්ම කරන්න. බුදුරජාණන් වහන්සේ කියන උන්වහන්සේවත් මේකට උත්තරේ දෙන්න යන්නේ නැහැ. ඒ උත්තර දීම නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ වගකීම. පිළිතුර පිළිතුර අපාපම සොයාගත යුතු වෙනවා. ඒ නිසා තමයි අත්ත දීපා භව කියන්නේ. තමන් තමන්ට පිළිතුරක් බවට පත් වෙන්න. තමන් තමන්ට ආලෝකයක් බවට පත් තමන් තමන්ගේ ආලෝකය. දැන් මේ ආලෝකය කිව්වහම අනිවාර්යයෙන්ම ඔබ ඔබේ ආලෝකයේ බවට පත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනකොට එතනින් නිතැතින්ම කියවෙනවා ඒ කියන්නේ අප ඉන්නේ අඳුරේ කියලා. අඳුරේ ඉන්න කෙනෙකුට තමයි ආලෝකය බවට පත් වෙන්න කියලා කියන්නේ. එහෙම කෙනෙකුගේ උපකාරයට. ඒතර මොකද්ද මේ අඳුර කියලා කියන්නේ? ඉතින් හැබෑම අඳුර තමයි Taman කවුද කියලා දන්නේ නැතිකම. ඉතින් ඒක තමයි ධහමේ අවිද්‍යාව කියලා විස්තර කරන්නේ. ඔය අවිද්‍යාව ඒක අපි කවුරුත් දන්න වචනයක්. මේ අවිද්‍යාවට දෙන්න තියෙන සරලම අර්ථය තමන් කවුද කියලා දන්නේ නැතිකම. ඉතින් ඒ ඒ අන්ධකාරයේ තමයි ඉන්නේ. ඒක ලොකු අන්ධකාරය. ඒ කොපමණ ලොකු අන්ධකාරයක්ද කියලා කියන්න බෑ. ඔය ධර්මයේ කියනවා මේ අන්ධකාර වර්ග කීපයක් ගැන එකක් තමයි ඔය කළුවර ඇහැට තියෙන කළුවර. ඒක ලොකු අන්ධකාරයක්. හැබැයි ඉර පෑවුවාම මේ අන්ධකාරය නැති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ විශ්වයේ තියෙනවා ඊට වැඩිය ලොකු අන්ධකාරයක්. කිසිම ආලෝකයකට ගමන් කළ නොහැකි තරම් අන්තරීක්ෂයේ, ඒ කියන්නේ විශ්වයේ අන්ධකාර ස්ථාන තියෙනවා. කිසිම කෙනෙකුට ඒ හරහා ගමන් කරන්න බෑ. එපමණට මේ අන්ධකාරය. ඉතින් මේ කාරණේ කිව්වම අහම් හිටියයි ටිකක් තැති ගන්න මට්ටමටපත් වෙනා. ඉච්චර. ඒ කියන්නේ භෞතික වශයෙන් ඒ බඳු අන්ධකාර ස්ථාන මේ විශ්වයේ තියෙනවා. කිසිම ආලෝක කිරණයකට ඒ හරහා යන්න බැරි තරමට බැරි තරමට ඝන අන්ධකාරයෙන් යුක්ත තැන. ඉතින් ඒ කාරණේ කොහොමද? ආන්තියක් වායි. කොච්චර බහානකද බදු තැන්? උතර බුදුහාමර කියන නෑ ඊට වැඩි ලොකු අන්ධකාරයක් තියෙනවා. ඊට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. Taman කවුද කියලා දන්නේ නැතිකම ඊට වඩා අන්ධකාරයක්. ඉතින් එක්තරා විදිහකට ඒක අන්ධභාවයක්. අන්ධකාරයක් විතරක් නෙමෙයි අන්ධ බවක්. හරියට අන්ධ කෙනෙක් ජීවත් වෙනවා වගේ. දැන් මොහොතකට හිතන්න අන්ධ කෙනෙක් ඒක අපිට හරියටම හිතාගන්න අමාරුයි. හැබැයි උපතින්ම අන්ධ කෙනෙක්. මේ ජීවිතේ කොයි වගේ? එයා දකින්න ලෝකය කොහොමද? එයා දකින්න තමන් කොයි වගේ? දැන් එයාට කවදාවත් තමන්ගේ මේ කායික ස්වરૂපය පේන්නේ නැහැ. කවදාවත් පේන්නේ නැහැ. ඉතින් එයාට තියෙන්නේ අනුමානයක් සහ උපකල්පනයක් විතරයි. මම මෙහෙම කෙනෙක් කායික වශයෙන්. ඉතින් එහෙම හිතාගෙන තමයි Taman ගැන හිතාගත්ත අදහස් ටිකකින් තමයි ආ ජීවත් වෙන්නේ. උස ගැන, මහත ගැන, හැඩරුව ගැන, පාට ගැන මේ හැම දෙයක් ගැනම තියෙන්නේ ඒ Taman ගැනත් ලෝකය ගැනත් ඔය අදහස් ටික. කවුරුහරි කිව්වොත් ඒ අදහස් ටිකක් වෙන ඉච්චරයි. හැබැයි දන්නේ නැහැ. ඉතින් ඒක තමයි අන්ධභාවය. ඉතින් එහෙම අන්ධ කෙනෙකුට ගිහිල්ලා කිව්වොත් නෑ මේ ලෝකේ ආලෝකය කියලා දෙයක් තියෙනවා. ආලෝකයේ තියා දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒ ආලෝකය හරි ලස්සනයි. ඒ ආලෝකයේට පාට තියෙනවා. සුදු පාට, රතු පාට, දේදුණු වර්ණ, සමනල වර්ණ තියෙනවා. දැන් උපතින්ම අන්ධ කෙනා දැන් ඔය එකක්වත් තේරෙන්නේ. එයාට ඔය කියන පාට ගේන්න බලන්න මට අල්ලන්න ওই කියන ආලෝකයේ ගේන්න මට අල්ලන්න මට දිවගාල රස බලන්න නැතිනම් එහි නිකන් ගහලා පෙන්නන්න බෙරේකට ගහනවා වගේ ওই ආලෝකයට එතකොට මට අහන්න පුළුවන් නැතිනම් මේ මගේ නාසය ළඟට ගේන්න සුවඳ බලන්න ඉතින් අර ඇයි කියන්නේ නැහැ එහෙම එක ඒකට බෙරේකට ගහනවා වගේ ගහලා පෙන්වන්න බෑ මේකේ හඬ. දිව ගහලා බලන්න බෑ රස. සුවඳ බලන්න බෑ. අල්ලලා බලන්න බෑ. ඉතින් අර අන්දක නැති එහෙම බැරි නම් කොහොමද තියනවා කියලා කියන්නේ? බොරුවක් කියන්නේ. ඉතින් මේ එහෙම අන්ධ කෙනෙක් ඉඳලා තියෙනවා දාර්ශනිකයෙක්. මේ අන්ධ කෙනා උපතින්ම මෙයා දාර්ශනිකයෙක්. ඒ නිසා මේ ආලෝකයේ තියෙනවා කියලා කියපු අයත් එක්ක මෙයා දිගටම වාද කරනවා. දිගටම වාද කරනවා. ඒක අහන්නත් බැරි නම්, කන්නත් බැරි නම්, සුවඳ බලන්නත් බැරි නම්, ස්පර්ශ කරන්න බැරි නම් කොහොමද තියෙනවා කියන්නේ? ඉතින් අර ආලෝකයේ තියෙනවා කියපු අයටත් මෙයත් එක්ක වාද කරලා දිනන්න බෑ. ඔප්පු කරන්න බෑ ආලෝකයේ තියෙන බව ඇස් නොපෙනෙන කෙනෙකුට කොහොමද ඔප්පු කරන්නේ? ඉතින් ඒක නිෂ්ඵල වාදය. ඉතින් අවසානයේ මේ තැනැත්තව ගෙනිච්ච එක්තරා ආධ්‍යාත්මික ගුරුවරයෙක් ළඟට. ඉතින් ගිහා මේ ඒ දාර්ශනිකයා කියනවා, ඒ අන්ධ දාර්ශනිකයා කියනවා මේ ආලෝකය කියලා දෙයක් තියෙනවා කියලා මේ අය මට පාද කරනවා. ඔප්පු කරන්න හදනවා. ඉතින් මේ අයට බැරි වුණා. ඉතින් ඔබටවත් පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න ආලෝකය තියෙනවා කියලා. මට ඒක අහන්න සලස්සලා, රස බලන්න සලස්සලා, සුවඳ ආග්‍රහණය කරන්න උත්පර්ශ කරන්න. එතකොට මේ ඒ ගුරුවරයා කිව්වා නෑ මට එකක්වත් කරන්න ඕනේ ඒ ඔබත් එක්කම වාද කරන්න යන්නෙත් නෑ ඒකටම කියලා මේ ආධ්‍යාත්මික ගුරුවරයාගේ වෛද්‍යවරයාට මෙයාව යොමු කරා පුළුවන් නම් හොඳ කරලා දෙන්න කියලා. ඉතින් මාස්ටර් ගානක බෙහෙත් දීමකින් මේ අන්ධ තනත්තා සුව වුණා. සුව වුණාට පස්සේ මෙයා කරණම් ගහගෙන ඇවිල්ලා අර ගුරුවරයාට කිව්වා වැඳලා ඔබ මාව සුව කරා ආලෝකයේ කුමක්ද කියන එක ඔබ මට පෙන්වන්න. එතකොට මේ ගුරුතුමා කියනවා නෑ ඒ ඔබේම ඇත්ත එකයි ඔබට පෙන්වන්නේ මම නෙමෙයි. මට බෑ ඔබට ආලෝකයේ කුමක්ද කියලා පෙන්වන්න. ඇස් වහගෙන ඉන්න කෙනෙකුට අන්ධ කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න බෑ මෙන්න ආලෝකය කියලා. ඒ ඔබේ ඇස් දෙකයි ඔබට ඔප්පු කළේ. ඔබේ නැස් එක ඔබට ඔප්පු කරලා පෙන්නවා ආලෝකයේ කියා යමක් තිබෙනවා. ඒ නිසා තමයි බුදුදහම කියන්නේ ඔබ ඔබේ පහන බවටපත් වෙන්න. ඔබ ඔබේ ආලෝකයේ බවටපත් වෙන්න. ඉතින් මේ අවිද්‍යා අන්ධකාරය මේ තමන් කවුද කියලා නොදන්නා බව එක්කයි අපි ජීවත් වෙන්නේ. අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ. ඇවිදින්නේ, හිටගෙන ඉන්නේ, වාඩි වෙලා ඉන්නේ. ඔය හැම දෙයක්ම කරන්නේ. දුක් වෙන්නේ, අඬන්නේ, කල්පනා කරන්නේ, සතුටු වෙන්නේ මේ හැම දෙයක්ම කරන්නේ. මේ කවුද කියලා දන්නේ ඒ ඒ අන්ධකාරය තමයි ඒ නොදන්නා කම තමයි හැම මොහොතකම රජ වෙලා ඉන්නේ Taman තුල. ඉතින් අන්න ඒ ඒ නොදන්නාකම දුරු කරන්නට මේ සිහිය හේතු වෙනවා. සිහිය කියන්නේ එක්තරා විදිහකට ආලෝකයක්. එතකොට අපි සිහියෙන් ඉඳ උත්සාහ කරනකොට අපි අවධානයෙන් ඉන්න වෑයම් කරනකොට ඒ මොහොතට හරි නිකන් පේනවා මම කවුද කියන එක. හරියට විදුලි කොටනකොට වගේ කළුවර රැයක එක මොහොතකට විදුලි කෙටුවාම ඒ මොහොතේ ඒ මොහොතේ එතන තියෙන දේවල් පේන්න පටන් ගන්නවා. එක මොහොතකට හරි ආ මෙතන ගහක්, මෙතන කුළුණක්, මෙතන සතෙක් ඒ ටික පේනවා. ඒ වගේ අපි සිහියෙන් අපි ගැන ඉන්න හදනකොට ඒ මොහොතට හරි Taman කවුද කියන එක පේනවා. ඔය අපි හිතන් ඉන්න දේවල් නෙමෙයි මම කියන එක පේනවා. මෙතන යකෙක් ඉන්නවා, හොල්මනක් ඉන්නවා කියලා අපි රැවටිලා ඉන්නවා, සර්පෙක් ඉන්නවා කියලා. හැබැයි එක මොහොතකට හරි, එකම එක මොහොතකට හරි විදුලි කෙටුවොත් ඒ විදුලි කොටපු මොහොතේ පේනවා ඔය යකෙකුත් නෑ මෙතන හොල්මනකුත් නෑ කටෙකුත් නෑ කියලා. එතකොට නැති දේ නැති බවක් පේනවා ආලෝකයෙන්. තියෙන දේ තියෙන බවක් පේනවා අපි තියනවා කියලා හිතන් හිටපුව ඇත්තටම නැති දේවල් නැති බවක් පේනවා. ඉතින් අපි දැන් හුස්ම ගන්න එක ගැන අවධානයෙන් ඉන්නකොට අපිට පේන ඔය අපි හිතන් ඉන්න ඒවා එකක්වත් මෙතන නෑ. මෙතන තියෙන්නේ නිකන් ශරීරයක්. ඒ ශරීරයේ හුස්ම ගන්නවා පිට කරනවා හිත ඒ ගැන අවධානයෙන් ඉන්නවා. එච්චරයි. සියල්ලයි පමණයි. ඔය මම ගැන මම හිතන් ඉන්න ඔය කිසිදු අදහසක් සංකල්පයක් මෙතන නැහැ. ඇත්තේ හුදු ආස්වාස සහ ප්‍රස්වාස කරන ශරීරයක් සහ ඒ පිළිබඳ සාවධාන වෙන මනසක්. ඉතින් අනිත් ඉරියව්වලත් ඒ වගේ. ඒ නිසා මේ භාවනාව තුළ එක්තරා විදිහක එක මොහොතකට හරි ආලෝකයක් අප තුළ පහළ වෙනවා අර මම කවුදයි නොදන්නා අන්ධකාරය පළවා හරින හැබැයි ඒක දිගටම තියෙන එකක් නැහැ ආපහු කලවර වෙනවා ඒ කියන්නේ ආපහු ආලෝකය නැති වෙලා යනවා ඉතින් ඒ නිසා තමයි නැවත නැවතත් සිහිය ඇති කරගන්න කියලා අපිට අවධාරණය කරන්න නැවත නැවතත් සිහිය ඇති කරගන්න. දිගටම තියෙන්නේ නැහැ. දිගටම තියාගන්න හදන්නත් බෑ අපිට. හැබැයි නැවත නැවතත් බලන්න මොකක්ද මෙතන වෙන්නේ? කවුද මෙතන ඉන්නේ? කවුද ඉන්නේ? මොකක්ද වෙන්නේ? ඉතින් මේ හුස්මත් එක්ක ඉරියව්වත් එක්ක විතරක් නෙමෙයි ඒ විතරක් නෙමෙයි ඊළඟට අපේ හිතත් එක්කත් පුළුවන්. කවුද මේ හිතන්නේ? මොනවද හිතන්නේ? ඉතින් මොනවද හිතන්නේ? ආ මේ අතීතේ හිතන්නේ, මේ අනාගතේ හිතන්නේ අපිට අඳුන ගන්න පුළුවන්. මූලික වශයෙන් අපි ওই වර්ග දෙකට දාමු හිතන හැම දෙයක්ම. අපි හිතන්නේ අතීතේ, මේ අනාගතේ. කවුද මේ හිතන්නේ? ඉතින් ආහන්නේ ප්‍රශ්නේ. ඉතින් මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. කවුද මේ හිතන්නේ අතීතය? දැන් එකපාරට උත්තරයක් එනවා මම කිය. මම තමයි මේ හිතන්නේ. ඉතින් ඒක වචනයක්නේ. මම කියන්නේ වචනයක්. දැන් මේ මම කියලා කිව්වට මේ මොනවත් අපිට අවබෝධයක් ලැබෙන්නේ කවුද මේ හිතන්නේ කියන එකට අවබෝධයක් ලැබෙන්නේ ඉතින් ඒ නිසා ඔය මම කියන වචනේ නිකම්ම නිකම් වචනයක් විතරයි. ඒ රැවටීමක් විතරයි. එයින් අපිට අපි කවුද කියන එක ගැන පොඩ්ඩක්වත් කියෙන්නේ. දැන් මම කියලා කිව්වා කියලා මට මං ගැන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ මේ මම කිව්වා කියලා. ඒ නිසා මේ මම කියන්නේ අර අවිද්‍යා අන්ධකාරයේම තවත් තවත් තිරයක් තවත් මීදුමක්. එයක් අපිට අපි පිළිබඳ ඇත්ත පෙන්වන එක වහන තිරයක්. ඒ නිසා ඒකත් අයින් කරන්න. දැන් අපිට හිතෙනවානේ ආ මමයි මේ කියලා. මමයි හුස්ම ගන්නෙ. මමයි මේ ඊය ගැන හිතන්නේ. ආ දැන් මම කවුද? ඒක දන්නේ නැහැ. මම කියන එක අයින් කරන්න. අයින් කළා බලන්න කවුද මේ හිතන්නේ? කවුද මේ අඳන්නේ? කවුද මේ සතුටු වෙන්නේ? කවුද මේ දුක් වෙන්නේ? කාටද මේ තරහ ඇවිල්ලා තියෙන්නේ? දැන් මේක තමයි විදර්ශනා භාවනාවේ එක වැදගත් කොටසක්. කවුද? කවුද? අර මම කියන අකුරු දෙකෙන් නතර නොවි අපි ඊට නැවතුම් ටිකක් කියන්නේ නැතුව එය ඉවත් කරමින් ඇතුළත ගැඹුරට විනිවිද යනවා. එතෙන්දී ඉතින් තවත් උත්තර එයි. හැබැයි ඔය අපි හිතන් ඉන්නේ එකක්වත් අදාළ නැහැ. දැන් කවුද මේ අතීතය ගැන හිතන්නේ කියලා කිව්වහම ඉතින් අපිට අපේ රැකියාව කිව්වා කියලා ඒක වැදගත් නෑ. මේ අහවල් රැකියාව කරන කෙනා තමයි අතීතය ගැන හිතන්නේ කියලා කිව්වා කියන්නේ. ඒක කිව්වට කිසි වැඩක් නැහැ මොකද එයා නෙමෙයි මේ හිතන්නේ. වැඩක් ඉතින් ওই විදිහට අපි අර හඳන් ඉන්න අපි අර ඔළුවට තියන් ඉන්න ඇඳුම් පොත්තනියේ තියෙන ඇඳුම් එකින් එක එකින් එක අපි බිමින් තියෙනවා. ඒ සංකල්ප. ඒකට ලොකු සැහැල්ලුවක් දැනෙන. ওই එනේන උත්තරේ අඳුනගෙන අපි පැත්තකින් තියනකොට සැහැල්ලුවක් දැනෙනවා. බර අඩු වීමක් දැනෙනවා. දැන් අනාත්ම කියන්නේ හුඟක් දුරට කොයිට කිට්ටු තත්ත්වය. ඔය මම ගැන අපි හිතන් ඉන්න දැන් සක්කාය දිට්ඨි කියලා කියන්නේ ඒකනේ මම ගැන අපි හිතන් ඉන්න දෘෂ්ටි තියෙනවා. මම මෙහෙමයි, අර එහෙමයි කියලා. ඉතින් ඒවා නෙමෙයි මම කියන්නේ කියලා තේරෙනකොට ඒවා අපි ටික ටික පැත්තකින් තියෙනවා. ඒක ලොකු සැහැල්ලුවක්. ලොකු සැහැල්ලුවක්. තමාට ඉරියව්වේ අමාරුකම් තියෙන්න පුළුවන්. නමුත් මානසික වශයෙන් ලොකු සැහැල්ලුවක්. අපේ සංසාරේ පුරාම සංසාරේ පුරාම පොඩි බැඳගෙන ආපු ඒ මම නැමැති පොට්ටනිය ඒ සක්කාය දිට්ඨිය නැමැති මම මෙහෙමයි අර එහෙමයි මේ වගේ කෙනෙක් කියලා අපි හදාගෙන ආපු ඒ ඇඳුම් පොට්ටනිය ඒ වෙස් මූණු බෑග් එක අපි එකින් එක බිම තියෙන. බිම තියෙනකොට බර අඩු වෙනවා. ඒක ලොකු මානසික සැහැල්ලුවක්, ලොකු මානසික සුවයක්. ඉතින් ඒ සුවයෙන් අපිට අපේ කටයුතු කරගන්න පුළුවන්. ඒ පුළුවන් බව මේ එකින් එක ඉරියව් වෙනස් කරන භාවනාව තුළ අපි අත්දකිනවා. ඉතින් ඒ නිසා ඒ නිසා මේ භාවනාව කියන්නේ තමන් ගැන අවධානයෙන් සිටීම මෙතන වෙන්නේ මොනවද කියලා බලන එක කයානුව දකින එක කයානුව මම කොයි වගේ කෙනෙක්ද ඒ කියන්නේ මොනවා කරන කෙනෙක්ද ඉරියව් අනුව මම කොයි වගේ කෙනෙක්ද සහ එතනින් නතර නොවි ඊටත් අභ්‍යන්තරයට ගිහිල්ලා මානසික වශයෙන් මං කොයි වගේ කෙනෙක්ද අන්න පියවරෙන් පියවරට තත්ත්වෙන් තත්ත්වයට වෙස් මුහුණින් වෙස් මුහුණට අපි යනවා ගැඹුරට එකින් එක ඉවත් කරමින් එකින් එක අවිද්‍යා අන්ධකාරයේ තියෙන තිර ඉවත් කරමින් ඒක තමයි භාවනාව කියලා කියන්නේ විශේෂයෙන් විදර්ශනා භාවනාවට දෙන්න තියෙන එක හොඳම අර්ථකථනයක් තමයි මේ මම කවුද කියන එක භාවනාමය පැත්තෙන් ගවේෂණය කිරීම. තාර්කිකව නෙමෙයි, දාර්ශනිකව නෙමෙයි, න්‍යායාත්මකව නෙමෙයි, අත්දැකීමට ගෙනල්ලා. අත්දැකීමට ගෙනල්ලා මහ පොළවට ගෙනල්ලා බලන එක. මේ කිතා වැදගත් මෙතෙන්ට එන එක මහ පොළවට ගේන එක. වෙන කොහේවත් යන්න අවශ්‍ය නැහැ භාවනාව සඳහා. මෙතෙන්ට එන්න මෙතෙන්ට කියන්නේ තමන් ඉන්න තැනට එන්න ඒ හොඳටම ප්‍රමාණවත්. එතන තමයි භාවනාව තියෙන්නේ. එතන තමයි බුදුදහම තියෙන්නේ. බුදුදහම තියෙන්නේ කොහෙද කියන ප්‍රශ්නයට දෙන්න තියෙන හොඳම සරල උත්තරේ තමයි මෙතන වර්තමානයේ තමන් ඉන්න තැන. වෙන කොහේවත් නෙමෙයි. වෙන කොහේවත් බුදුදහම නැහැ. Taman ඉන්න තැන. ඉතින් එතන තියනවද නැද්ද? ඉතින් අපි අපි ගැන හොයන්නේ නැත්නම් අපි අපි ගැන අවධානයෙන් නෙමෙයි නම් ඉන්නේ. ඒ එතන නැහැ. හැබැයි අපි අපි ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තොත් අන්න එතන ධර්මයේ තියෙනවා. අන්න එතන භාවනාව තියෙනවා. එතන සැනසෙල්ල තියෙනවා. ඒ නිසා භාවනාව පුළුවන් තරම් සරල කරගන්න හුඟක් වචන පටලවා ගන්න එපා සංකල්ප පටලවා ගන්න එපා ඇත්තටම භාවනාව කියන්නේ තියෙන සංකල්පත් තියෙන වචනත් ඒ වගේ තියෙන නිෂ්ඵලත්වය දැක එකින් එක අතහැරීමයි අතහැරීම තුල ඒ අදහස් සංකල්ප වාද විවාද එකින් එක අතහැරීම තුල තමන්ගේ ඇත්ත ස්වභාවයන් පේන්න පටන් ගන්නවා. ඒ දැකීමත් එක්ක තමන්ට ලොකු සැහැල්ලුවක්, නිදහසක්, නිවීමක් දැනෙනවා. ඒ භාවනාව පිළිබඳ ඒ අවබෝධයෙන් අපි මේ පෙරවරු වැඩසටහන අවසන් කරමු. අද දහවල් දාණය තියෙනවා. ඒ දාණයට අපි එකතු වෙමු බුද්ධ පූජාව ලැබීමෙන් ඊළඟ දානීය ගන්නකොට මේ කාරණා බලන්න පුළුවන් තරම් පුළුවන් තරම් අත්දකින්න සිහිය අවධානය අතීතය අනාගතය සහ වර්තමානය හැම දිනාටම දිරුවන් සරණයි